ආනේ කියන්නේ. ඉංග්‍රීසි ලාභයට. ලාඩම් ගැසි. ලාඩම් ගහලා වෙන්නේ නැති මගේ හිතේ ඉංග්‍රීසි උගන්වන්න. පෙස්සන් ගැසි. ඔය ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගත්තට පස්සේ ඔක්ක ගන්න බැහැ. දෙකක් දාලා අදගෙන යන්නේ. අපදාන මේ තමයි වෙලා තියෙන්නේ. කියලා බෑනේ. අල්ලගන්න එපා. මේ බලන්නකෝ. මේ මෙතන තමයි මේ හැංගන්නේ මම දැන් මේ මේ තමයි හරකෙක් ගැන නෙමෙයිද කිව්වේ? නෑ. හරකෙක්ම තමයි හරකෙක් කියන්නේ මහත්යෝ හතර දෙනෙක් අල්ලලා මේ පරිසමාන් කරනවා දැන් දැන් මොකද්ද මං කරන්න ඕනේ ඇයි මම මාතරුන්නේ මං කිව්වේ මේ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ඕන කියලා ආ අදද ඔව් ආ බෑ බෑ අනේ අද ගන්න නැහැ ඉංග්‍රීසි අර ටිකුරාද ටිකුරාද ඉංග්‍රීසි ගන්න නැහැ ඒ මොකද ඒ ගන්න නැද්ද දැන් අඟහරුවාද ටිකුරාද ලාන්නේ ඉංග්‍රීසි උගන්නන්නේ <laughs> නෑ වෙනකොට කමන්නේ උගන්නන්න නෑ නෑ අනේ බෑ ඉංග්‍රීසියෙන් උගන්වන්න දැන් අද නම් ඉතියක් අනේ මම කියන්න බෑ මේ අපි මේ තෑගි බෝ ගත්ත අරගෙන යාවේ මේ සල්ලිත් කියනනේ ඔව් එහෙමයි අද නම් කමක් නෑ ඉතින් හිතවත් අයට බෑ කියන්න බෑ නේද එහෙමනම් මම එහෙමනම් අද මේවා රෙජිස්ටර් කරලා නම නම එහෙම රෙජිස්ටර් කරලා ඒ ටික අපි කරලා දාමු අල්ලා එහෙමනම් කරුණා කළා ළමයන්ද ළමයා ආනෙන් එළියෙන් ඉන්න මේ බලන්න පියා ඇති වෙන්න පියා එන්න පියා එන්න එහෙමයි මම කිව්වේ පියාට මෙතෙන්ට එන්න කියලා ඒක තමයි ආවේ ආ දැන් මේ මේ පියාද දැන් එතකොට දැන් මේ කවුද එතකොට? මේ මගේ තාත්තා. මොකක්? දැන් දැන් පියා කොයි එක්කනද? මේ මේ මේ මගේ පියා. ආ මේ තම්සිගේ පියා. එතකොට දැන් මේ ඇවිල්ලා තම්සිගේ තාත්තා. <laughs> මේක මේ කතාව හරි හොල්මන් කතාවක් සමජ කතා කරන්නේ. දැන් සමජ දැන් දැන් පොඩ්ඩක් ඉන්න දැන් මේක බේරගන්න ඉස්සෙල්ලා දැන් දැන් මේ කවුද තම්සිගේ මේ කවුද? මේ මගේ පියාණේ මහත්තයෝ. ඕහෝ හෝ දැන් පියාණේ හරි හරි. දැන් එහෙනම් පියා පියා මේ පැත්තට එන්න මේක හරි කරදරයක්. දැන් මෙයා තම්සිගේ මේ මගේ තාත්තා මොකද්ද මේ කතන්දරේ තේරෙන්නේ? පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න දැන් දැන් තාත්තා කවුද? දැන් දැන් මේ මේ සම්දේගේ තාත්තා. තාත්තා මෙතෙන් තෙන්න. මේක බේරන්න ඉස්සර. දැන් මෙයා මෙයා සම්දේගේ කවුද? මෙයාගේ තියන්නේ. එක්ක සමසෙලා දෙන්න මොන හරි අමු කාලා ඇවිල්ලා නැත්තම් මට දිස්තියක් වෙන්නේ මොකක් හරි මෙතන මේ මේක කරන්න පුළුවන් වැඩක්. ඇයි හලෝ දැන් දැන් පොඩ්ඩක් ඉන්න දැන් ඉස්සෙල්ලා දැන් දැන් දම්සේ ඇවිල්ලා මෙයාගේ තාත්තා. ඔව්. හරි. අන්න යන්තම් හරිනේ. ඒක තමයි මට දැනගන්න ඕනේ. එතකොට මෙයා ඇවිල්ලා තමදිගේ පියා. ඇයි උන්නේ දැන් මේක මේක මොකද්ද මේ සිංහල තමසේ කතා කරන්නේ? දැන් මෙයා තමසේගේ පියාණන්. මෙයාගේ තාත්තා වෙන්න කොහොමද? මෙයා තමසේගේ තාත්තාද මෙයා? කොහොමද එහෙම වෙන්නේ? මොකද්ද <laughs> මේක? මේකනේ සර් මේ පැටලෙන්නේ. <laughs> මේ මගේ පියා කිව්වේ මගේ මේ පියදාස මේ මගේ කොළුවා. <laughs> ගෙදරට කවුරුත් ආගෙන ගිහින් පියා කියලා. ඒකයි මෙතන ප්‍රශ්නේ. එයාගේ නම පියදාස. නම පියදාස. එතකොට මේ අර ගෙදෙට්ට ආදරේ ආදරේ පියා කියන්නේ තමයි. මොකද කියන්නේ? ඈ? එහෙමයි. මම මේ හරියට දැක්ක. හරියට දැක්ක දැන් නෑ මෙයා. පුතක් ගෙනාවද මොකක්වත්? ඉංග්‍රීසි සින්දු කියන්නත් දන්නවා. පොත් කියන්නත් දන්නවා. සින්දුත් දන්නවා. ඔව්. ඉන්න වෙලාවට නිින්ද යනවා මේ තරම් හොඳ. හැබැයි හැබැයි කියන එකට නිින්ද යනවා. ආ. දැන් මෙයාට නිින්ද යනවා. කවන්නේ. අපි සින්දුවක් අහමු බලන්න. අපෝ හොඳයි මේ සින්දුවක් කියන්න පුළුවන් නම් ඒකත් හොඳයි පොයි එනකොට ඒවා තේරම දැනගන්න. ආ අපි සින්දුවක් අහලා බලමු මොකක්ද ඔබ දන්න සින්දුව? ආයෙත් කියපන්. එරකට. එනවා. පොඩ්ඩක් ඉන්න. ඔය පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න උදේ. මේක ගහගෙන සින්දු කියන්න බෑ නෝ. සින්දුවක් බබා දන්න සින්දුවක් කියන්න බලන්න. මේගසේ බොහෝ පැන්ඩොඩන් තිබේ වැඩි එකක් නම් නවක ළමයි එහෙම නෙවෙයි අය ඔය අරන්දල්ලා බලන්න බලන්න බලන්න අපි දැන් අහකට අහකට අපි අපි දෙන්නම මේ බලන්න දැන් හොඳට කියන්න ඕන ලස්සනට කියන්න ඕන මේකත් නේබ පැන්ඩඩක් තිබේ වැඩි එකක් නරක ළමයි එහෙම නෙවෙයි අපි නංගිටයි මටයි ගෙඩ් දෙකක් මදි ගෙඩි 50ක් 500ක් විතර ඕනේ ඔයාලා රණ්ඩල්ලා කරා මල්ලා කියන්නේ. ඒ ඔයතරම් අර ඔච්චර කලබල වෙන්න ඕනේ නෑ නේද? බැලුවයි කියලා පොඩ්ඩක් හරි හරි හරි. හොඳයි මේ කතාවක් හොඳයි. මම එහෙනම් දැන් පොතක් තියනවාද ගෙනල්ලා අර ඉංග්‍රීසි කොච්චර දන්නවද මෙයාගේ දැනීම බලාගන්නේ කොහොමද? පොතක් නිකුත් දෙනාම මොනවද? මේ මේ පොත් ඉවරයි ඉවරයි පළවෙනියට කියවලා ඉවරයි. ආ මෙහෙ ගෙනලා තියෙන්නේ. ආ පොත ගෙනලා ගෙනලා. ඕන්න බලන්න ඉතින් පොත් එක. ආ. පොත පිටකොල දාලා පිරෙමන්න. එහෙනම් අපි බලමු. පොතට දන්න පාඩම කියන්නේ. යෝ මේ සූප්පු පුරුදු කරන් කොහොමද ළමයින්ට උගන්වන්නේ? ආ. හදෑට දන්න පාඩමක් කියන්න බලන්න. තමන් හොන්දට දන්න එකක්. ඔව්. කොච්චර දන්නවද? ඒ මම මම මාත් දැනෙන්නේ. මම බෑ තාත්ත බලන්න මං කියන්නේ අකාන මිල කරනවා. මම හිතන්නේ. තාත්ත අකාන මිල කරනවා මට බෑ. එහෙනම් තාත්ත බලන්න මං කියන්නේ. ආ තාත්තා ඉන්නලාට ළමයි ඒ තමයි. මම පොඩ්ඩක් එහෙම ඉන්න. මම ඕනෑ වුණත් කතා කරන්න. ඔව්. ඔය පොත පොත තාත්තා කියන්නේ දැන් තාත්තෙන් වැඩක් නෑ අපි පොත කියන්නේ හරි ඔය පොත අයියෝ මේ කෑලි මොනවද මේ? ඒවා කියලා ඉවරයි. පොත ඇයි පොත ඉරන්න එපා. පොත ඉරන්න කොහොමද? කියාපුවා මං ආයි ගන්නවා මම දැන්. දෙසරක් කියනවා. ඒවා කියලා ඉවරක්. දන්න කරන හොඳට දන්න පාඩමක් කියන්න. එකක් ඉවර. ආ මේක තියෙනවා. 100ට කට් කියන එක තියෙනවා. හරි හරි කියන්න. හොඳට දන්න. CUT කට්. CUT කට් හරි. ඇන්නියෝටි නක්. ඇන්නියෝටි නක්. ඇන්නියෝටි නක්. අපේ අම්මා කිව්වා තොගේ නක් බුරුල්ලා. අපේ අම්මා කෙනෙක්. අම්මා නටන බොරලා කිව්වා. නෑ. ඒක ඉතින් අම්මා කියන්න ඕනේ නෑ. ඒක අපිට තේරෙනවා. ඒවෙන් වැඩක් නෑ. අම්මා කියපුවා නේ මට ඕනේ පොතේ තියෙන පාඩම හරියට කියන්න. එච්චරයි. ඇම්යෝටි මට මට මට නෙමෙයි මට මට මට සීයෝටි එකක් ඒක හරි ඇන්යෝටි නත් ඇම්යෝටි මට එතකොට මත් කියන එක තේරුම ගන්න. මත් කියන එක තේරුම මත් and CUT cut annuity not annuity මත් ඔව් හරි මත් මත් කියන එක තේරුම ආ තේරුම මේ annuity මත් කියන්නේ මේ මත් කියන්නේ ආ ඒක ඒක තේරුම ඒවා පස්සේ හොයාගත්තා දැන් ඕනේ නැහැ ඒක. ඒක තේරුම් බත් දන්නේ නැද්ද? මම පැහිච්චකම් ඕනේ මාත් එක්ක. හරියට මම කියන විදිහට පාඩම කියන්නේ ඇම්යුටි මට ඒක තේරුම් පස්සේ මම කියලා දෙන්නම්. දිගටම පොත කියාගෙන යන්න. මම දන්නවා උඹ විභාග පාස් කරලා තියෙන පගාව දීලා. නේ? මයිකල් පැහිච්චකම් එන්නපා තේරෙනවද? මම පාඩම අපු ගන්නවා. කියන්න පොත දිගටම. මම බලන් ඕනේ නැහැ. එහෙම කියන්න. beauty but beauty but ඔය තියෙනවා. beauty but. මොකක්ද මොකක්ද? beauty but. <laughs> නෑ නෑ. POT පට් නෙවෙයි POT පොට් කියලා කියන්නේ ඉන්න මම එයාලා පෙන්නන්න. ඔය අන්න ඔක තමයි මුගක් දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි මම මම ගාක් ළමයින්ට කියලා දෙනවා ඔක හැමතැනම මුගක් දෙනෙක් දන්නේ නැහැ. ආ වෑම් බලන්න. POT බත්. හා POT පොට්. මේ මගේ පුටුවේ නේදගෙන ඉන්නේ. නැගිලා. මොකක්ද ඒ නීතිය? එහෙම තමයි ඉංග්‍රීසි භාෂාව හැටි. බියුටි බට් උනාට බියුටි පොත්. මම මොනව කරන්නේ දෙකට? ඒක එහෙම තමයි. PH ද PH ද අන්න. ද කියන්නේ ඒකේ තේරුම ද කියන්නේ. ද කියන්නේ ඒකේ තේරුම. PH ද? ඔව් ද තමයි. ඒකේ තේරුම මොකක්ද? PH ද කියන්නේ ඒකේ. ද කියන්නේ ඒකේ තේරුම. ද කියන එකේ තේරුමක් තියෙන හැටි ඒක දහන ද ඒකේ තේරුමක් නැහැ බය නැතුව කියන්න ඕන එක නෙමෙයි ආලබ දන්නක නැහැ කියම බොරු ගන්න නැතු නෑ කුටි කන්නේ කොහමද කියලා තේරුම් පාඩ why o u u why o u u i think you කියන්නේ you කියන්නේ ළමයා you කියන්නේ why o u u කිව්වහම ඔය ළමයාට එකපාර ඔය තේරුම ඉගෙන ගන්න බෑ you කියන එකේ තේරුම් ගොඩක් තියෙනවා you why o u u කිව්වහම උඹ you තමුසේ තමුන්නාන්සේ ඔය ඔබ තමුසෙලා තමුන්නාන්සේ ඔය සීස්ම යු යු ඔක්කොම යු ඔව් යු කිව්වම ඉංග්‍රීසි භාෂාවේ ඔක්කොමයි යු මාත් බෑ ඔක්කොම පාඩම් වෙන එකක් තියා යු තෝ තොටක් යු කියලා කියනවා ඉංග්‍රීසි නෑ එකයි පාඩම් කරන්න මම යෝ කියන්නේ තොට එකයි පාඩම් කරන්නේ මම කියන්නේ තොට යෝ කියන්නේ තොට යෝ කියන්නේ තොට යෝ කියන්නේ තොට යෝ කියන්නේ තොට යෝ කියන්නේ තොට යෝ කියන්නේ තොට යෝ කියන්නේ තොට යෝ කියන්නේ තොට යෝ කියන්නේ තොට යෝගිය කියනවා දෙම රණුව. යෝගියන් තොට. යෝගියන් තොට. වාදී හැබල තොට කි. යෝගියන් තොට තමයි නම මට. යෝගියන් තොට මම මාස්ටර් දිහා බලන්න. යෝගිය තොට කි කිය. යෝර් කියන්නේ යෝර් කියන්නේ යෝර් කියන්නේ තොබේ. your can to get your can to get your can to get your can to get your can to get your can to get your can to get ai वहां hal बड़ा तो के लिए नहीं काम तो के अगर वहां दिया your can to get your can to get एकदम tama toge ki ना mage your can to get to get your grandmother get Your grandmother can talk at it. මම අහගෙන හිටියේ මොකක්ද ඒක තමයි මම බෑ බෑ බෑ මොනවද මේ කිව්ව කතන්දරේ මේක අහන්න පොඩ්ඩක් මම මම කියන්නේ ඒක තමයි මේක අල්ගෙන ගන්න ඔගේ ආච්චිට කිව්වේ මොකක්ද මේ නරක වචන කතා කරන්නේ ඒවා කොච්චර කතා අපි වැදගත් මිනිස්සු නේද මහන්සිය ඒක කතා කරන්න වටින්නේ උගන්නන්න බැරි නම් නිකන් ඉන්න මොකක්ද ඒකේ තේරුම? සමුද මේ මොකටද දෙන්න හදන්නේ? මම මේ මේ ටියුෂන් පන්තිය දාලා දෙන්නේ දැන් සෑහෙන කාලෙක ඉඳලා අපේ අමතු ගන්න දන්න මිනිහ. යෝර් ග්‍රෑන්ඩ් මදර් කියන්නේ මොකද්ද? මොකද්ද? යෝර් කියන්නේ තොගේ. ඉතින් ග්‍රෑන්ඩ් මදර් කියන්නේ ආච්චිට. මගේ ආච්චිට. ගහන්න